සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යේකේචි පාන භූතත්ති තසාවා තාවරාවා අනවශේෂා දීගාවා යේ මහන්තාවා මජ්ජිමා රස්ස කානුකතුලා හොඳයි අද දින අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අරණීය මෙත්ත සූත්‍රයේ අතරවෙනි ගාථාව. තථාගතයන් වහන්සේ ආර්ය ශ්‍රාවකෙක් මේ ලෝකේ පාරමිතා පුරන ක්‍රමවේදය ගැන මේ ගාථා රත්නය තුලින් දේශනා කරනවා. අපි දන්නවා දස පාරමිතා කියන ඒ ධර්මතාවයට අනුව පාරමිතා ගුණධර්ම 10ක් තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ දායම පරිපූර්ණ කරන කෙටි ක්‍රමයක් භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ ආර්ය ශ්‍රාවකයන්ට විශේෂයෙන් දේශනා කරනවා. යේකේචි පාන භූතත්ති තසාවා තාවරාවා අනවශේෂා දීගාවායේ මහාන්තාවා මජ්ක්‍ධිමා රස්ස කානුකතූලා කියන මේ තථාගත පණිවිඩය විද්‍යාත්මකව කල්පනා කරලා බලනකොට මේකේ දාර්ශනික අර්ථය විග්‍රහ කරලා බලනකොට පැහැදිලිව පේනවා මේ සසර දුක නිවා ගන්නට ලෝකෝත්තර ගමන යන ආර්ය ශ්‍රාවකයාට එක පාරමිතා ගුණයකින් දසපාරමිතාව පරිපූර්ණ කළ හැකි බවත් දසපාරමිතාවට දස ආකාරයෙන් කමඨාන් නොවඩා එක කමඨාන තුලින් දසපාරමිතාවම පරිපූර්ණ කළ හැකි බවත් තථාගතයන් වහන්සේ මේ ගාථා රත්නය තුලින් දේශනා කරනවා. ඒ කමඨාන තමයි ආර්ය ශ්‍රාවකයා මෛත්‍රිය වැඩි යුතුයි. මේ මෛත්‍රිය වැඩි යුතු ක්‍රමවේදය. ඒකට සුදුසු පියවර තමයි තථාගතයන් වහන්සේ මේ ගාථා රත්නය තුලින් දේශනා කරන්නේ. එනම් මේ ගාතාව අපි සාකච්ඡාවට භාජනය කළ යුතු අවශ්‍යතාවය ඇති වෙනවා. හේතුව මෙවැනි ගාථාවක් තුළ කුමන ආකාර ධර්ම ධර්මස්කන්ධ තථාගතයන් වහන්සේ අන්තර්ගත කළාද 500ක් විස්තුන් වහන්සේලා කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරපු මේ ගාථාව උන්වහන්සේලාගේ නිර්වාණ පණිවිඩයක් බවට පත් උනේ කොහොමද? උන්වහන්සේලාගේ සියලුම අඩුපාඩු ටික නිවැරදිභාවයට පත් වෙන්නටත් සසරෙන් එතර වෙන්නටත් මේ ගාතාව කොහොමද ඒගොල්ලන්ට නිවන් කමඨාණක් උනේ කියන එක අපි දැන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. යේකේ චිපාන භූතත්ති කියන ගාතාව තුළින් තථාගතයන් වහන්සේ දේශනා කරනවා යේකේචි කියලා කියන්නේ යම් කිසි යේ කියන්නේ යම් යම් කිසි පාන භූතත්ති පාන භූත අත්ති ඒක තමයි කෙටි කරලා පාන භූතත්ති ඒකේචි පාන භූතති ප්‍රාණ ඇති භූත සත්වයේ වෙත්වා එහෙම කෙනෙක් වුණොත් තසාවා තාවරාවා අනවශේෂා කෙලස් ඇති සත්වයක් වෙන්න පුළුවන් කෙලස් නැති සත්වයක් වෙන්න පුළුවන් දීගාවායේ මහන්තාවා දිග වෙන්න පුළුවන් එයා ගොඩාක් මහත් වෙන්න පුළුවන් මජ්ක්‍ධිමා රස කානු කතූලා මජ්ක්‍ධිමා කියලා කියන්නේ මධ්‍යම ප්‍රමාණය කෙනෙක් වෙන්න පුළුවන් රස කියලා කියන්නේ එයා නාමයකින් රූපයකින් නිර්මාණය වෙච්ච වාමන වර්ගයේ කෙනෙක් වෙන්න පුළුවන් කානුක කියලා කියන්නේ එයා ජලජවල පේන බැක්ටීරියා වර්ගයේ එම නැත්නම් විලීර වර්ගයේ වෛරස් වර්ගයේ සතෙක් වෙන්න පුළුවන්. මෙවැනි ඕනම සත්වයකට අපි මේ මෛත්‍රිය කියන ගුණධර්මය වඩන ක්‍රමවේදය ගැන මේ දේශනා කරන්නේ. අපි දන්නවා පාන භූතත්ති කියලා කියන්නේ ප්‍රාණයක් ඇති <clears throat> ප්‍රාණයක් ඇති භූතයකට මෛත්‍රිය පාන්නේ කොහොමද කියලා බැලුවාම අපි ඒ සත්වයෝ මේ ලෝකේ ගණනය කරනවා. තථාගතයන් වහන්සේ කන්ද පිරිතේ සත්තු ගැන දේශනා කරනවා. සත්තු වර්ග ගැන, කුල ගැන භාග්‍යතුන් වහන්සේ දේශනාවටපත් කරනවා. එහෙනම් මෙතනදී මේ පාන භූතත්ති කියන සත්වයා කවුද කියලා බලනකොට ඇටමස් ලේනාර වලින් ඇදිච්ච පටවියාපෝ තේජෝ වායෝ කියන මේ සතරමා භූතයාගේ නිර්මාණය වෙච්ච මේ සත්ව ගණ ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. කුමක් නිසාද තථාගතයන් වහන්සේ මේ ප්‍රාණ ඇති සත්වයන්ට මෛත්‍රිය විශේෂයෙන් කළ යුතුයි? හේතුව ඒගොල්ලන්ට සිටිවිලි ඇති වෙනවා. ඒක දුක්ඛ සිටිවිල්ලක් නම් ඒ දුක්ඛ සිටිවිල්ල අපට කර්මයක් බවට පත් වෙනවා. ඒ කර්මය කරනකොටගෙන අපට මේ ලෝකේ නැවත ඉපදීමට හේතු සැකසෙනවා. ඒ නිසා මේ ප්‍රාණ ඇති භූතයන්ට අනුකම්පා කළ යුතුයි. ඒගොල්ලන්ට මෛත්‍රී කළ යුතුයි, ඒගොල්ලන්ට හිංසා පීඩා නොකළ යුතුයි කියන අර්ථය තමයි තථාගතයන් වහන්සේ පටවි මට්ටමින් මෙතන දේශනා කරන්නේ. තව ටිකක් ඉහළට යනකොට මේ පාන භූතත්ති කියලා කියනකොට යේකේච්චි පාන භූතත්ති. Taman වාගේ තවත් ප්‍රාණයක් තියෙන සත්වයකට මෛත්‍රී කළ යුතුයි. කොහොමද මේ මෙත්ත කියන මේ මෛත්‍රිය කරන්නේ කියලා බැලුවාම තමන්ට තමන් කොච්චරක් ආදරේද මේ ලෝකේ ඒ ආදරය කරන තරම් තවත් පාන තින සත්වයකට ඒ ආකාරයෙන්ම ආදරය කරන්න. අපි කැමති ගොඩාක් පිළිවෙලට සන්තෝෂයෙන් ඉන්න. එහෙනම් ඒ අනිත් ජීවියෙකුගේ සන්තෝෂයට බාධාවක් කරදරයක් නොකරන්න. තමන් කැමති මේ ලෝකේ නිදහස්ව ඉන්න. එහෙනම් ප්‍රාණයක් තියෙන සතේ කූඩු කරලා එයාව කොටු කරලා එයාව යම්කිසි තැනක ඉර කරලා එයාට කරදර කරන්න එපා. අපි නිදාසින්න කැමතිනම් ඒ ලෝක සත්‍යයට නිදාසින්න ඕනේ. අපි දන්නවද වර්තමාන සමාජය ගත්තාම සුරතල් සතුන් කියලා කියනවා. ඇලදොල ගංගාවල බොහොම සන්තෝෂයෙන් ඉන්න මාළුවා ගෙනල්ලා ටැංකියකට සීමා කරනවා. බලපැටියේ කරගෙන ඇවිල්ලා කූඩුවට දාලා දොර වැව්වාම ඌ හතර පැත්තේ ඇප්පි ඇප්පි බොර බොර ඉන්නවා උට එළියට යන්න විදියක් නැහැ. ගිරවෙක් අරගෙන පුංචි කූඩුවකට කොටු කෙරුවාම ඒ ගිරවට ඒකෙන් එළියට යන්න විදියක් නැහැ. ලේනටත් ඒ ටිකමයි කළේ. එහෙනම් මයිනටත් ඒ ටිකමයි කළේ. එහෙනම් ඇයි මේ සත්තුන්ට ඉන්සා පීඩා කරන්නේ? Tamanට ඉන්සා පීඩා කරගන්න ඕන නිසා තමයි අපි අනිත් සත්තුන්ට ඉන්සා පීඩා කරන්නේ. Tamanට ඊළඟ භවයේ කූඩුවක ඉන්න කැමති නම්, Tamanට ඊළඟ භවයේ යම්කිසි තැනක ඉර වෙලා ඉන්න කැමති නම් තවත් ප්‍රාණ තියෙන භූතයෙක්ව ඉර කෙරුවාම සත්වයෙක් ඉර කෙරුවාම ඒකාන්ත වශයෙන්ම අපටත් ඒ විදියටම මාළු ටැංකිය ඉන්න පුළුවන්. ඒ විදියටම බලු කූඩුවක ඉන්න පුළුවන්. ඒ විදියටම දැල් වලින් හදපු කූඩුවක වාලයක එල්ලි එල්ලි ඉන්න පුළුවන්. එහෙනම් අපි මේ ලෝකයේ යමක් දෙනවද ඒ දෙන දේ අපට ලැබෙනවා. යමක් මේ ලෝකයේ අපි ගන්නවද ගන්න දේ නැවත දෙන්න සිද්ධ වෙනවා. එහෙනම් තථාගතයන් වහන්සේ දේශනා කරන යේකේචි පාන භූතත්ති එහෙනම් මොකද්ද මේ පාන භූතය කියලා කියන්නේ අපිට නැවත කර්මයක් අදන්න පුළුවන් හැකියාව තියෙන විඥානයක් හේතු කරගෙන ඉපදිච්ච සත්වයෙක් ඉන්නවනම් ඒ සත්වයාට කිසිසේත්ම ඉන්සා පීඩා නොකළ යුතුයි. එහෙම ඉන්සා පීඩා කරනවා නම් එයා ආර්ය කුලේ ඉපදිච්ච කෙනෙකුත් නෙමෙයි. එයා ආර්ය ජාතිය යන කෙනෙකුත් නෙමෙයි. එහෙනම් අපේ ජීවිත කාලය මේ ලෝකයේ පවතින තාක්කල් අපි ජීවතුන් අතර ඉන්න අන්තිම මොහොත දක්වා විඥාණය කරනකොටගෙන ජීවත් වෙච්ච යම්කිසි ජීවියෙක් ඉන්නවා නම් යම්කිසි සත්වයක් ඉන්නවා නම් භූතයක් ඉන්නවා නම් කිසිසේත්ම ඒ සත්වයාට භූතයාට අප විසින් සිතට කායට දුක් නොදිය යුතුයි. එහෙනම් මේක තමයි යේකේච්චි පාන භූතත්ති කියන එක තුලින් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් අපි අද කලින් සාකච්ඡා කළා Tamanට මෙන් අනිත් අයට සලකන්න, Tamanට ආදරය කරනවා වගේ අනිත් සත්තුන්ට ආදරය කරන්න, Tamanගේ නිදාස කොච්චර කැමතිද ඒ විදිහට අනිත් අයගේ නිදාසට කටයුතු කරන්න තමන් කොච්චර ප්‍රීතිමත් වෙනවද? එහෙනම් අනිත් කට්ටියගේ ප්‍රීතියට බාධා නොකරන්න. එහෙනම් මේ සෑම ಗುಣධර්මයක්ම තථාගතයන් වහන්සේගේ පාරමී ගුණ සියලුම දේවල් ඒකේ චිපාන භූතති තුලින් භාග්‍යතුන් වහන්සේ දේශනාවටපත් කරනවා. තසාවා තාවරාවා අනවශේෂා කියලා කියන ගාථාව තුලින් කෙලෙස් ඇති සත්වයෝද කෙලෙස් නැති සත්වයන්ටත් ඒ විදිහටම සලකන්න. මොකද්ද මෙතන කෙලෙස් ඇත්තෝ කෙලෙස් නැත්තෝ කියලා කියන්නේ අපිට තියෙනවා සිත කය වචනය කියලා තුන් දොරක්. මේ සිත කය වචනය කියන තුන් දොරෙන් සිත මුල් කරගෙන කර්ම ගොඩනගෙනවා. අපි ඒකට කියනවා චෛතසික කියලා. කෙලෙස් ඇති චෛතසික කෙලෙස් නැති චෛතසික කියලා කියනකොට අපේ චෛතසික ටික එකතු කරලා බලනකොට ඒකේ වර්ග දෙකක් පේනවා. එකක් තමයි අකුසල සහ පාප කර්ම වලට සම්බන්ධ සිතිවිලි අනිත් එක කුසල් ආ පින් සම්බන්ධ සිතිවිලි නිවනට සම්බන්ධ සිතිවිලි එහෙනම් නිවන් මාර්ගයට අදාළ චෛතසිකයෝ හැම එකක්ම තථාගතයන් වහන්සේ සඳහන් කරන්නේ ඒක නිර්වාණ ධර්ම ඇටියට. අවසාන බුද්ධාන ශාසනාවේ සියලෝම බුදවරු අපට අනුකම්පාවෙන් දේශනා කරන බුදුවදනෙත් බලනකොට කුසලස්ස උපසම්පදා කියලා දේශනා කරනවා. එහෙනම් නේරාංජනා නදියේ වැලිකඩ වලටත් වඩා තථාගතයන් වහන්සේලා මේ ලෝකෙට බී වෙලා මේ ලෝක සත්‍යයට අනුකම්පාවෙන් දේශනා කරපු ධර්මයක් තමයි නිවන් යන්න නම් මේ නාම රූප ධර්මය අවබෝධ වෙන්න ඕනේ දුක්ඛ සත්‍ය අවබෝධ වෙන්න ඕනේ කෙලෙස් ගින්න නිවා දමන්න ඕනේ මේකට ප්‍රඥාව ඕනේ ප්‍රඥාව වඩන්න බෑ ප්‍රඥාවට සමවදින්න බෑ කුසල් නැත්තම් පින් නැත්තම් ඒ නිසා මහණෙනි පින්වත්නි කුසල් වඩන්න දස කුසල් වඩන්න කුසල ආනිසංස බලයෙන් ප්‍රඥාවට සමවදින්න නාම රූප ධර්මය අවබෝධ කරගෙන සසර දුක නිවා ගන්න කියලා. එනම් අපට පෑදිලිව පේනවා නිවනට අදාළ කුසල් වඩනකොට නිවනට අදාළ පින් වඩනකොට එයා මේ ලෝකයේ කෙලෙසයන් රයිත වූ විරාග වූ දේවල් මේ ලෝකේ වඩන කෙනෙක්. එහෙනම් මෙතන කියන ධර්මය කෙලෙස් රයිත කෙලෙස් සහිත කියලා කියන මේ ධර්මතාවය මේ භූතය කවුද කියලා බැලුවාම අපේ කය තුල බඹයක් විතර උස තියෙන කය තුල ප්‍රාණයක් පවතිනවා මේ ප්‍රාණ ශක්තිය ආයෝජනය කරමින් වැය කරමින් අපි චෛතසික නිර්මාණය කරනවා මේ චෛතසිකවල අපේ ප්‍රාණ ශක්තිය තියෙන නිසා අපි කියනවා ඒකට ප්‍රාණ චිත්ත එහෙම නැත්නම් ප්‍රාණ තරංග එහෙම නැත්නම් චිත්ත වීති කියන නම් වලින් අපි සඳහන් කරනවා එහෙනම් අපේ ප්‍රාණය මිශ්‍ර වෙච්ච චෛතසිකයක් තුල කෙලස් තියෙනවා වෙන්න පුළුවන් කෙලස් නැති ඒවා වෙන්න පුළුවන් එහෙනම් අපි කෙලෙස් නැති ඒවා වඩන්න ඕනේ. කෙලෙස් නැති චෛතසිකියොත් එක්ක මේ ලෝකෝත්තර ගමන යන්න ඕනේ. නමුත් කෙලෙස් සහිත ඒවා තිබුණොත් ඒකට ද්වේෂ කරන්න එපා. ඒකට නිඳා කරන්න එපා. අපාස කරන්න එපා. ඒකටත් මෛත්‍රිය පාන්න. හේතුව පෙරබවල ගොඩාක් පංචකාමයන් පිනවපු නිසා, ගොඩාක් පන්සිල් කඩපු නිසා අන්න ඒවා අපේ චෛතසිකවල නිදංගත වුණා. මේ නිදංගත වෙච්ච රෝග ලක්ෂණයක් තමයි මේ द्वේෂසාගත සිටිවිලි, ලෝභසාගත සිටිවිලි, මෝහසාගත සිටිවිලි, රාගසාගත සිටිවිලි. එහෙනම් අපේ විඥානයේ තුල අපි මොනවද තැම්පත් කළේ අපේ ගබඩාවේ මොනවද එකතු කරලා තිබ්බේ ඒවා තමයි ගබඩාවේ දොරෙන් එළියට එන්නේ අමුතුවෙන් එකක් එන්නේ නැහැ එහෙනම් අපි දන්නවා මුට්ටියක අපි කැඳ හදලා අපි පොල් කටු හැන්දක් දාලා ඒ මුට්ටියේ තියෙන ආහාර එළියට ගන්නකොට අපට කවදාවත් හොඳ රසවත් බත් එකක් හම්බෙන්නේ නැහැ එහෙම නැත්නම් වෙන මොනවාරි ආහාරයක් අපට ගන්න පුළුවන් කමක් නැහැ ඒක තියෙන්නේ කිරි කැඳ නම් කිරි කැඳ අපට කන්න පුළුවන් ඒකේ තියෙන්නේ සෞකඳ නම් සෞකඳ අපට බොන්න පුළුවන් වෙනත් ආහාරයක් එන්නේ නැහැ තියෙන එකමයි එන්නේ. එහෙනම් අපේ විඥාණය ප්‍රාණය උපයෝගී කරගෙන චෛතසික වශයෙන්පත් වෙනකොට ඒක කෙලස් ඇති ඒවා වෙන්න පුළුවන් කෙලස් නැති ඒවා වෙන්න පුළුවන් කෙලස් නැති ඒවා වුණොත් සාදුකාරය දෙලා සන්තෝෂ වෙන්න පෙර භවයේ ගොඩාක් ඒවා අදලා ඒ නිසා මේ ගබඩාව කෙලස් රහිත ගබඩාවක් ඒ නිසා කෙලෙස් නැති චෛතසිකාව අනවශේෂා කියලා සන්තෝෂ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි චෛතසිකයක් ඇති වෙනකොට ඒ චෛතසිකයේ තුල කෙලෙස් පවතිනවා නම් ඒ කෙලෙස් පවතින්නේ මේ ගබඩාව කෙලෙස් පවතින නිසා පෙර භවයේ ගොඩාක් කෙලෙස් එක්ක ජීවත් වෙච්ච නිසා එහෙනම් ඒවට කලබල වෙන්න එපා ඒවටත් මෛත්‍රිය පාන්න මං ගොඩාක් කෙලෙස් එක්ක ජීවත් වුණා කෙලෙස් එක්ක මම මේ සංසාර ගමන ගියා ඒ නිසා මගේ විඥානයේ කෙලෙස් වලින් පිරීලා එනම් තසාවා තාවරාවා අනවශේෂා කියන ධර්මතාවය තථාගතයන් වහන්සේ අපගේ මනෝමය ලෝකය එහෙම නැත්නම් මානසික ස්වභාවයට කොහමද අපි මෛත්‍රිය පාන්නේ එහෙනම් මේ ලෝක සත්වයාට අපි මෛත්‍රී පානවා යේකේච්චි පාන භූතත්ති එහෙනම් මේ ප්‍රාණ භූතයෝ එක ඒක රාසි වෙච්ච සත්වයෝ ඉන්නවනම් ඒගොල්ලන්ට අපි අනුකම්පා කරනවා මෛත්‍රිය පානවා සතරමා භූතයන්ට තමයි මේ භූත කියලා කියන්නේ එහෙනම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන භූත කොටාස අතර ප්‍රාණය මුල් කරගෙන ඒකරාශි වුණා නම් ඒ හැයට මෛත්‍රිය කරන්න ඕනේ. එහෙනම් අපේ ඇස පඨවි ආපෝ තේජෝ වායෝ වලින් ඒකරාශි වුණා. එයාට පණ තියෙනවා. ඇයි? එයාට පාට පේනවා. ඒ පාටවල වටිනාකම පේනවා. නාම රූප පේනවා. ප්‍රතිචාර දක්වනවා. එහෙනම් ප්‍රතිචාර දක්වනවා නම් එයාට ඒ දේවල් වටා ගන්න පුළුවන් නම් සංඥා එයා ලබා ගන්නවා නම් පණ තියෙනවා. එහෙනම් තවත් පටවිය ආපෝ තේජෝ වායෝ වලින් ඒකරාශි වෙච්ච තවත් භූතයෙක් ඉන්නවා. එයාගේ නම තමයි කන කියලා කියනවා. එහෙනම් මේ කන කියන භූතයා සතරමා භූතයාගෙන් එකතු වෙච්ච පණ තියෙන භූතයෙක්. එයාට නිନ୍ଦා අපාස කරනකොට පොළව වෙනවා, ගල්ව වෙනවා, පාර දෙන්න. ඒ වගේම ප්‍රශංසා ගෞරව දෙනකොට අත් දෙක උස්සගෙන වඩා ගන්න යනවා. එහෙනම් මේ කන කියන භූතයාට පණ තියෙනවා. මේ භූතයා අපට ප්‍රතිචාර දක්වනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඒ මොරේ ඒක රාශියච්ච භූතයෙක් ඉන්නවා නම් එයාට මෛත්‍රිය පාන්න මේ භූතයාගේ නිදහස් වුණත් විතරයි සසර දුක නිවෙන්නේ. මේ භූතයා ඉන්න තාක්කල් අපට නිවෙන්න බෑ. එහෙනම් මේ භූතයා ක්‍රියාවිරහිත වෙන්න ඕනේ කියලා දේශනා කරනවා. ඒ වගේම තමයි අපට උණුසුම දැනෙනකොට අපේ කයට රස්නයක් මොනාර දැනෙනකොට ඒ වගේම සීතලක් දැනෙනකොට අපට යම්කිසි අවස්ථාවක වේදනාවක් පීඩාවක් දැනෙනකොට මේ කය ක්‍රියාත්මක වෙනවා මේ කය යම් යම් ප්‍රතිචාර දක්වනවා එහෙනම් මේ කය පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතරමා භූතයාගෙන් නිර්මාණ වුණාට මේ සතරමා භූතයා තුළ නිර්මාණච්ච කයට පණ තියෙනවා. මෙයා චර්යා පානවා. මෙයා Tamanට අවශ්‍ය දේවල් ඉතලා කල්පනා කරලා වැඩ කරනවා. එනම් තථාගතයන් වහන්සේ දැනගත්තා මෙසේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතරමා භූතයා ඒකරාශි වෙලා පණ ඇතුව වැඩ කරනවා නම් ප්‍රාණය මුල් කරගෙන කටයුතු කරනවා නම් ඒගොල්ලන්ට මෛත්‍රිය පාන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ගන්ධය කියන නාසය ගත්තාම ගඳට එයා ප්‍රතිචාර දක්වනවා සුවඳට ප්‍රතිචාර දක්වනවා ආනාපාන සති භාවනාවට ප්‍රතිචාර දක්වනවා එහෙනම් මේ නාසය සතරමා භූතයාගෙන් නිර්මාණය වෙච්ච පණ ඇතුව කටයුතු කරන තවත් භූතයෙක් එහෙම නැත්නම් සත්වයක් බවට පත් වෙනවා ඒ විතරක් නෙමෙයි ලුණු ඇඹුල් වදිනකොට යා ප්‍රතිචාර දක්වනවා ලුණු ඇඹුල් නැති වෙනකොට විවේචන දක්වනවා ඒ වගේම Tamanට ඊතන ඊතන දේවල් කතා කරනවා එහෙනම් මේ දිව කියන ආයතනය පඨවි ආපෝ තේජෝ වායෝ වලින් නිර්මාණය වෙච්ච පන ඇතුව කටයුතු කරන සත්වයක් බවටපත් වෙනවා එහෙනම් අපේ චෛතසිකයේ භ්‍රමණය වෙලා සිටිවිලි ඇති කරනවා ඒ සිටිවිලි වලට කර්ම හැදෙනවා, කර්ම වලට ප්‍රතිඵල හම්බෙනවා. එහෙනම් එයා පණ හැතුව කටයුතු කරනවා. එයාට අවෝසි කර්ම හදන්න තේරෙන්නේ එයා ඔක්කොම ප්‍රතිඵලදායක කර්ම හදන්නේ. එහෙනම් මේ විදියට අසකන දිවනාසය සමසිත කියන ආයතන අය මේ ලෝකයේ පටවිය ආපෝ තේජෝ වායෝ කියන සතරමා භූතයාගේ නිර්මාණය වෙලා ඒගොල්ලෝ මේ ලෝකයේ යම් යම් කටයුතු වල නිරත වෙනවා. ඒ කටයුතු වල නිරත වෙන මේ සත්වයන්ට අපි මෛත්‍රිය කරන්න ඕනේ. කරණීය මෙත්ත අපි පුරුදු කරන්න ඕනේ. එහෙනම් මේ සත්වයන්ගේ අතරේ කෙලෙස් ඉන්න සත්තු ඉන්නවා, කෙලෙස් නැති සත්තු ඉන්නවා. එහෙනම් අපි වඩන යම්කිසි කමඨාණක් තියෙනවද? අපි වඩන යම්කිසි ලෝකෝත්තර මාර්ගයක් තියෙනවද? ඒ මාර්ගයට අනුව කමඨාණට අනුව අපි මේ කෙලෙස් මට්ටම් අඩු කරලා තියෙනවා, මැඩපවත්ලා තියෙනවා, විරාවිත කරලා තියෙනවා. එහෙනම් මේ හැම දෙයක්ම අපේ මට්ටම් වලට අනුව බලනකොට කෙලස් තියෙන සිතිවිලි තියෙනවා කෙලස් නැති සිතිවිලි තියෙනවා කෙලස් සහිතව බලන දර්ශන තියෙනවා කෙලස් රහිතව බලන දේවල් තියෙනවා කෙලස් එක්ක ශ්‍රවණය කරන දේවල් තියෙනවා අපි කියනවා ඕපාදු පානවා අනුන්ගේ දේවල් දැනගන්නවා පරුසා වාචා සවන් දෙනවා පිසුනා වාචා සවන් දෙනවා සම්පප්පලාපා සවන් දෙනවා මේ පිසුනා වාචා සවන් දෙනවා එහෙනම් මේ විදිහට කෙලෙස් රහිත දේවල් සවන් දෙනවා කෙලෙස් සහිත දේවලු සවන් දෙනවා. ඒ විතරක් නෙමෙයි අපි මේ ලෝකේ රසට ඇලෙන්නේ නැතුව භුක්ති විඳින අවස්ථා තියෙනවා. රසත් එක්ක ඇලිලා භුක්ති විඳින අවස්ථා තියෙනවා. ගන්ධයට අපි ඇලෙනවා. ඒ වගේම තමයි අපි නැවත දුගන්ධයට අපි ගැටෙනවා. ඒ විදිහට අවශ්‍ය විදිහට අපිට ඕන විදිහට ඇසිරෙනකොට අපි සන්තෝෂ වෙනවා. තවත් කෙනෙකුගේ උවමනාවට ඇසිරෙනකොට අපි ගැටෙනවා. එහෙනම් මේ විදිහට මේ ආයතන අය මේ නාම රූප සංඥා එක කටයුතු කරනකොට ගනුදෙනු කරනකොට මේ හය දෙනාම කෙලෙස් සහිතව කටයුතු කරන අවස්ථා තියෙනවා කෙලෙස් රහිතව කටයුතු කරන අවස්ථා තියෙනවා ඒක තමයි යේකේ චිපාන භූතත්ති තසාවා තාවරාවා අනවශේෂා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ ගාථා රත්නය මේ සංසාර දුක නිවා ගන්නට කියලා තථාගතයන් වහන්සේගේ සරණ යන ආර්ය ශ්‍රාවකයා වඩන්න ඕනේ කමඨාන. එහෙම නැත්නම් දස පාරමිතාවම එක පාරමිතාවෙන් සම්පූර්ණ කරන ක්‍රමවේදය තමයි මේ අදන්නේ. එහෙමනම් බඹයක් විතර උස තියෙන මේ කය තුල ලෝභ දේශ මොහ ඇදුවොත් මේ ලෝකෙම තියෙන අඩුපාඩු ටික ඇදෙනවා. Tamanට තවත් අදන්න කිසිම දෙයක් ඉතුරු වෙලා තියෙන්නේ එහෙනම් මේ බඹයක් විතර උස තියෙන කය තුල තියෙන සියලුම අඩුපාඩු හදන්නට මෛත්‍රී පාරමිතාව සම්පූර්ණ වුණොත් සියල්ලම ඇදෙනවා. ඒකට හේතුව තමයි යම්කිසි කෙනෙක් මෛත්‍රිය පාරමිතාවක් වශයෙන් පුරනවා නම් එයා සෝවාන් වෙලා සකු르දාගාමි වෙලා අනාගාමි වෙලා අරියත් බෝධියෙන් එයාට සැනසෙන්න පුළුවන්. එයාට තවදුරටත් යන්න ඕන නම් පච්චේක බෝධියට ගින් සැනසෙන්න පුළුවන්. තවත් දුරට යන්න ඕන නම් සම්මා සම්බුද්ධත්වයටපත් වෙලා මුළු ලෝක සත්‍ය නිවන් දක්කලා සැනසෙන්න පුළුවන්. එහෙනම් මේ විදිහට මෛත්‍රී පාරමිතාවෙන් බුදු වෙන්න පුළුවන් නම් නිවන් දකින්නවා කියන එක සාමාන්‍ය දෙයක්. එහෙනම් තථාගතයන් වහන්සේ අවබෝධ කළා මේ ආර්ය ශ්‍රාවකයන්ට මම යම්කිසි දෙයක් දේශනා කරනකොට ගොඩාක් කමටන් වඩන්න ඕන කාලය මිඩංගු වෙනවා මේ ශ්‍රාවකයෝ විශාල වශයෙන් දුක් කරදර කම්කටොළු වලට විඩාවටපත් වෙනවා එහෙනම් එක පාරමිතාවක් පුරනකොට සේරම පිරෙන්න නම් ඒකට සුදුසුම පාරමිතාව තමයි මෛත්‍රී පාරමිතාව කර්මෙත්ත පාරමිතාව එහෙනම් මේ කරණීය මෙත්ත සූත්‍රය කොහොමද අපි මෛත්‍රිය කරන්නේ කියන එක තථාගතයන් වහන්සේ ලස්සනට දේශනා කරනවා බඹයක් විතර උස තියෙන මේ කයට මෛත්‍රී කරන්නට බැරි නම් මේ ආයතනයේ අයේ තියෙන අඩුවත අවබෝධ කරගෙන තරයෙන් වෛරයෙන් කටයුතු කරන්නේ නැතුව අනුකම්පාවෙන් ආදරයෙන් පොඩි ළමයෙක් ඔළුව අත ගාලා අනුකම්පාවෙන් අදා ගන්නවා වගේ මේ ආයතනයේ අඩුව අනුකම්පාවෙන් අදා ගන්නවා නම් යාපත් දරුවෙක් යාපත් මගට යනවා යවනවා වාගේ අයාපත් මාර්ගයේ ඉන්න කෙනාවත් අනුකම්පාවෙන් යාපත් මාර්ගයේ යවනවා වාගේ මේ ආයතන අයේ චර්යාව ලෝකෝත්තර මාර්ගයේ යවන්න පුළුවන් නම් මේ ආයතනයේ අයේ තින අඩුවට දඬුවම් නොකර අනුකම්පාවෙන් අවබෝධයෙන් තේරුම් බේරුම් කරලා එයා මම්මුලා වෙච්ච කෙනාව මම්මුලාවෙන් මුදවා ගන්නවා නම් අන්න එයා තමයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨ ආර්ය ශ්‍රාවකයා. මේ ආකාරයෙන් මේ පටවියාපෝ තේජෝ වායෝ වලින් නිර්මාණය වෙච්ච පණ ඇතුව කටයුතු කරන මේ ආයතන අය කෙලෙස් ඇතුව කටයුතු කරනවා, කෙලෙස් නැතුව කටයුතු කරනවා. කොයි ආකාරයෙන් කටයුතු කළත් අපි වෛරය පාන්න හොඳ නැහැ, දඬුවම් කරන්න හොඳ නැහැ, ද්වේෂය නිර්මාණය කරගන්න හොඳ නැහැ. අපි කරුණා කරලා, අනුකම්පා කරලා, මෛත්‍රියෙන් යුක්තව කටයුතු කරලා ඒ අය මුදව ගන්න ඕනේ. අපායට යන මාර්ගයෙන් ඒගොල්ලෝ බේර ගන්න ඕනේ. පෙරේතෙක් වෙලා භූතයෙක් වෙලා ඒ ලෝකවල ඉපදෙන්න යන ඒ සත්‍යයන් අපි බේර ගන්න ඕනේ. තිරිසන් ආත්ම වලට ගින් බල්ලෙක් වෙලා පූසෙක් වෙලා මාළුවෙක් වෙලා ඉපදෙන්න යනවා නම් ඒ සත්‍ය අපි බේර ගන්න ඕනේ. හේතුව මේ විඥාණය යම්කිසි කයක් වර්ම කරගෙන මේ ලෝකයේ උත්පත්තිය ලබනවා නම් සසරේ එයා දුක් විඳිනවා නම් ඒකට හේතුව මේ සලායතන වල ක්‍රියාකාරීත්වය. මම බල්ලෙක් වෙනවා නම් ඒක තීරණය කරන්නේ මගේ ආයතන අය. මම බූරයෙක් කියලා ඉපදෙනවා නම් ඒක තියෙන්නේ කරන්නේ මේ ආයතන අය මම සර්පයෙක් කියලා පොළඟෙක් කියලා ඉපදෙනවා නම් ඒක තියෙන්නේ කරන්නේ මේ ආයතන අය මං දෙවියෙක් කියලා තුසිතේගේ රජ කෙනෙක් වෙනවා නම් ඒක තියෙන්නේ කරන්නේ මේ ආයතන අය බ්‍රහ්ම ලෝකයේ මා බ්‍රාහ්මණයා වෙලා ඉපදෙන්න ඕනේ නම් ඒක තීරණය කරන්නේ මේ ආයතන අය ඒ විතරක් නෙමෙයි අපායටකින් යමපල්ලෙක් කියලා ඉපදෙන්න ඕනේ නම් ඒක තීරණය කරන්නේ මේ ආයතන අය සම්මා සම්බුදු පියාණන් වහන්සේ තමන්ගේ සම්මා සම්බුද්ධත්ව ඥාණයෙන් කල්පනා කරනකොට උන්වහන්සේට තේරුණා මේ ලෝකේ මේ ආයතන අය තමයි මේ විඥානවල ඇත්ත නැත්ත තීරණය කරන්නේ කවුද රජ වෙන්නේ කවුද ඉඟන්නා වෙන්නේ කවුද මේ රටේ පුරවැසියන්ගෙන් ඇමතියෙක් වෙන්නේ කවුද මේ පුරවැසියන්ගේ සොල්දාදුවෙක් වෙන්නේ සෙන්පතියා වෙන්නේ ඒක මේ කර්මය තීරණය කරනවා වාගේ මේ ආයතන අයෙන් ගොඩනගෙනා වූ කර්මය තමයි තීරණය කරන්නේ මේ විඥානයේ මොන තැනේ මොන විදියට ආයසය වන්නේ සපේ බලය කොහොමද කියන කියා තීරණය කරන්නේ ඒ වගේම තමයි කාලේ දීපේ දේශයේ කුලේ තීරණය කරන්නේත් මේ ආයතන අයේ කර්මය එහෙනම් අපි ආයතනයේ කර්මය මෛත්‍රියෙන් කරුණාවෙන් දයාවෙන් ඇස්වලට අපි කරුණාවෙන් ඔළුව අත ගාලා කන් වලට අපි කරුණාවෙන් ඔළුව අත ගාලා අනිත් ආයතන වලට මෛත්‍රියෙන් කරුණාවෙන් ඔළුව අත ගාලා කතා කරලා අනේ පුතේ මේක ලෞකික දෙයක් මේක නිന്ദාසගත දෙයක් මේක කරන්න එපා මේක වැරදි මේක අපායට යන එකක් මේක පෙරේත භූත ලෝක වලට යන එකක් මේක නැවත නැවත තිරිසන් ලෝකේ ඉපදෙන එකක් මේක ගැඩවිල්ල පණුවෙක් වෙලා වැසිකිලි වලේ ඉපදෙන එකක් මේක කරන්න එපා කියලා මේ ආයතන අයට අනුකම්පාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් පිළිලා කටයුතු කරලා කතා කරලා මේ අය ටික බේර ගන්න ඕනේ කිසිසේත්ම මේ අයට ඒ වගේ අසුචි නරක ආදීක ඉපදෙන්න ඉඩ නොදී රැකබලා ගැනීමත් පැය 24ම අවවාද අනුශාසනා දෙමින් මෙයාගේ ක්‍රියාකලාපය යහපත් පැත්තට අරෝගනමින් අර දුස්සීල දරුවෙක් පුළුවන් තරම් අනුකම්පාවෙන් දයාවෙන් යහපත් ශ්‍රේෂ්ඨ දරුවෙක් බවට පත් කරනා වාගේ මේ දරුවෝ හය දෙනා පිළිවෙලට හදා ගන්න ඕනේ මේ දරුවෝ හය දෙනා යහපත් පාරේ මඟ පෙන්වන්න ඕනේ එහෙම වුණොත් තමයි පුත්තදාරස්ස සංඝවෝ ඒතම් මංගල මුත්තමන් කියන කාරණාව සම්පූර්ණ වෙන්නේ අපට දරුවෝ 6 දෙනෙක් ඉන්නවා මේ දරුවෝ 6 දෙනා තමයි තීරණය කරන්නේ මේ විඥානයේ ගෞරවය මොනවද නින්දාව අපකීර්තිය මොනවද ඉපදෙන්නේ කොයිද කන්නේ මොනවද බොන්නේ මොනවද කොච්චර කාලයක් ඉන්නවද කියලා එනම් කාලේ දීපේ දේශයේ කුලේ මව ආයස වන්නේ සැපේ බලය ප්‍රඥාව කියන මේ හැම එකක්ම තීරණය කරන්න පුළුවන් මේ ආයතන අයට දරුවන්ට වාගේ අපි සලකන්න ඕනේ දරුවන්ට වාගේ වගකීමෙන් අපි කටයුතු කරන්න ඕනේ අපේ යුතුයකම් සියල්ල මේ ආයතන අයකරේ පැය 24 මිෂ්ඨ සිද්ධ කරන්න ඕනේ මේ විදිහට මේ ආර්ය ශ්‍රාවකයා තමන්ගේ විමාල අඩවියේ තපෝවණය තුල ඉඳගෙන මේ කටයුත්ත කරනවා නම් මේ ආයතන අයේ තියෙන දුස්සීල භාවයේ සෝදලා පිරිසුදු කරනවා නම් එයා වඩා වඩාත් ගුණධර්ම වලින් සම්පූර්ණ වෙලා පරිපූර්ණත්වයට එනවා නම් එයා ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේ නිවන් දකින්නවා දකින්නවාමයි එහෙනම් තථාගතයන් වහන්සේ මේ ලෝකෝත්තර කාරණාව තේරුම් අරගෙන මේ 500ක් භික්ෂුන් වහන්සේලාට අනුකම්පාවෙන් දේශනා කරනවා මේ භවය ඉවර කරන්නට ඕනේ නම් මේ බඹයක් විතර උස තියෙන කයේ අඩුව හදන්න මේ ආයතන හයේ අඩුව හදන්න ඒ ආයතන හයේ අඩුව හදන ක්‍රමවේදය ආගන්න යේකේ චිපාන භූතත්ති තසාවා තාවරාවා අනවශේෂා කියලා දේශනා කරනකොට ඒ ප්‍රඥාවන්ත ඒ ආර්ය ශ්‍රාවකයන් සාදුකාර දීලා පිළිගන්නවා. ඒගොල්ල දැනගත්තා නිවන් දකින්න අපට අවශ්‍ය ධම්මපදේ ලැබුණා. අපට අවශ්‍ය කමඨාන ලැබුණා. මේ තප්පරේ ඉඳලා අපි මේක පුරුදු කරනවා කියලා ඒගොල්ල පිළිගත්තා. ඒ එකම තථාගතයන් වහන්සේ නැවත දේශනා කරනවා දීගාවායේ මහාන්තාවා. එහෙනම් දිග සත්තු ඉන්නවා. ඒ වගේම මහාත් සත්තු ඉන්නවා. මොකද මේ දිග සත්තු මාත් සත්තු කියන්නේ අඩි 8ක් දිග තියෙන නාගයෙක් ගැනවත් මාත් සත්තු කියන අලියා ගැනවත් නෙමෙයි අලියැත්තු ගැන අපිට කල්පනා කරන්න කාලයක් නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ අපි කිසිම දෙයක් හදන්න අවශ්‍ය නැහැ. මේ ලෝකේ කිසිම දෙයක් හොයන්න අවශ්‍ය නැහැ. දිගපළල මනින්න අවශ්‍ය නැහැ. මනින්න අවශ්‍ය නම් මේ උසපලල මනගන්න මේ බඹයක් විතර උස තියෙන කයේ හොයන්න අවශ්‍ය නම් මේ බඹයක් විතර මේ උස තියෙන මේ මුට්ටිය ඇතුලේ තියෙන්නේ මොනවද වතුර තියනවද මල මුත්‍රා තියනවද මේ මුට්ටිය හොදලා පිරිසුදු කරගන්න යමක් මනින්න ඕනේ නම් මේ කයේ උසයි පළලයි මනගන්න යමක් පරීක්ෂණ කරන්න ඕනේ නම් මේකේ කොටස් 32ක් තියෙනවා මේක සම්පූර්ණ අසුචි කෙල මල මුත්‍රා වලින් පිරිච්ච එකක් මේක පරීක්ෂණ කරගන්න කියලා දේශනා කරනවා. එහෙනම් මේ ලෝකයේ හොයනවට වඩා බඹයක් විතර උස තියෙන කය හොයා ගන්න ලෝකය අවබෝධ කරනවට වඩා බඹයක් විතර උස තියෙන කය අවබෝධ කරගන්න කියන භාග්‍යතුන් වහන්සේ කොහොමද මේ දිගසත්තු මහත්සත්තු ගැන දේශනා කරන්නේ එහෙනම් දිගසතා කියන්නේත් මමමයි මහත්සතා කියන්නේත් මමමයි කවුද මේ දිගසතා කියලා කියනකොට මම පැවැත්මට වැඩ කරනවා නම් එයාට අනුකම්පා කරලා ඒ දිගට යන සසර පැවැත්ම බඹ ගන්නාවක් කල්ප ගණනාවක් දිගට යන මේ සතාට අනුකම්පා කරලා කෙටියෙන් යන්න සෝවන්වත් අනුකම්පා කරලා යාට ලබා දෙන්න. ඒ මොනොත් බව හටෙන් එයා නැවත ඉපදෙන්න. එහෙනම් නතේ බවං අට්ටමං ආදියන්ති කියලා තථාගත පණිවිඩයට අනුව එයා මේ ලෝකේ නිවන් දකිනවා. එහෙනම් ගොඩාක් දිග යන සත්තු කවුද කියලා කිව්වාම මේ දේශනාව ආන ඔබ වහන්සේලා 500 දෙනාමයි හේතුව නිරංජනා නදියේ වැලි කැටවට වඩා බුදුහාමුදුරුවෝ මේ ලෝකේ බිහි වුණා නම් ඒ තරම් සම්බුද්ධ ශාසන බීවෙන්ඩ මේකේ කල්ප කෝටි ප්‍රකෝටි කීයක් තියෙන්නේ නැද්ද? ඒත් ඔබ වහන්සේලා 500 නම රාත්තුන් නැහැ. තාම අඩුව හැදුවේ නැහැ. එහෙනම් දිගසත්තු කවුද? ඕගොල්ලෝ තමයි දිගසත්තු. ඕගොල්ලන්ට වඩා දිගසතෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ. ඒ තරම් සසර දිග කරලා දීර්ඝ කාලීන සසරක උරුමකාරය වෙලා ගොඩාක් දිගසත්තු වෙලා ඒ වගේම මහත් සත්තු කවුද කියලා කිව්වම මේ තරම් මාන්නය වඩපු නිසා Tamanට වඩා මාත් සතෙක් මේ ලෝකේ නැහැ. අලියා අපි ඉදිරියේ බලනකොට අබහැටයක් වාගේ පොඩි හේතුව අපේ මාන්නයෙන් ඒ තරම් ලොකුයි මේ මහා පෘථිවිතරයට වඩා මාන්න්‍ය ලොකුයි අපේ. එහෙනම් ඒ තරම් මාන්න්‍යෙන් ඉන්න මේ සත්තු 500 තමයි මේ ලෝකෙන්න මහාතම සත්තු. එහෙනම් මාන්නේ මාත මනගන්න අනිත් අයගේ මාත මනින්න යන්න එපා. එහෙනම් මේ මාත සතා කියන්නේ අපි තුල පවතින මාන්නය. දිගසතා කියලා කියන්නේ මේ සසර දීර්ඝකාලීනව යන නිසා එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ලෝකෝත්තර පණිවිඩය අපි අපේ සසර කෙටි කරගන්න ඕනේ අපේ මහාන්‍ය අපි නැති කරලා මේ ලෝකේ යටාපාත්කමින් ජීවත් වෙන අන්තිම අවසාන සේවකයා එහෙම නැත්නම් අන්තිම සත්වයා බවට අපිපත් වෙන්න ඕනේ එහෙනම් ඒ තරම් අපේ යටාත්වාත් ගුණය මෛත්‍රිය කරනකොටගෙන අපි ਸਰව සම්පූර්ණත්වයටපත් කරන්න පුළුවන් නම් මෛත්‍රිය කරනකොට කරන කොටගෙන මේ මාන්නය නැති කරලා අපේ මාත නැති කරන්න පුළුවන් නම් මෛත්‍රිය කරන කොටගෙන කෙලස් ටික නිවලා දාලා සසර දිග කොට කරන්න පුළුවන් නම් කොටම සතා මමයි පුංචිම සතා මමයි කියලා මේ කර්ණීයමෙත සූත්‍රයේ ගාථාවට අනුව පටිසෝතගාමී චින්තනය අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් අද අපි මාන්නයෙන් පෙළෙනවා නම් මාන්නයෙන් මත් වෙලා ඉන්නවා නම් අපි මේ ලෝකයේ විශාලම සත්වයක් බවට පත් වෙලා මාන්නයෙන් බැලුවාම මේ ලෝකෙට වඩා අපි ලොකුයි. ඒ වගේ අපි තාම පුදුජන නම් කොච්චර කාලයක් ඉපදෙනවද? තව කෝටි ප්‍රකෝටියක් විතර ඉපදෙනවා. සසරේ දිග කොච්චරද? මම තමයි මේ ලෝකේ දිගම සතා. භව කෝටි ප්‍රකෝටි 5000ක් මං යන්න බලාපොරොත්තු වෙනවා. මේ ලෝකේ දිගම සතා මම තමයි කියලා අපිට කියන්න පුළුවන්. එහෙනම් මේ ලෝකේ දිගම සතා මමමයි. ඒ වගේම මාට සතා මමමයි. කෙලස් තියෙන සතාත් මමමයි. කෙලස් නැති සතාත් මමමයි. ප්‍රාණ භූත වලින් කටයුතු කරන සතත් මමමයි සතරමා භූතයාගේ නිර්මාණය වෙච්ච සතත් මමමයි එහෙනම් සතරමා භූතයාගේ ක්‍රියාකාරීත්වය සතරමා භූතයාගේ තියෙන ක්‍රමවේදය තථාගතයන් වහන්සේ මේ ගාථා රත්නය තුලින් බොහොම සරලව පැහැදිලිව දේශනා කරනවා. ඒ ස්වාමින් වහන්සේලා ගොඩාක් සන්තෝෂ වෙනවා. කලින් අපට කමඨාණක් ලැබුණා. අපිකින් කමඨාණ වැඩුවා. හැබැයි මෙච්චර සුන්දර වචනවල් අපට ඇවුන්නේ නැහැ. මේ තරම් ලෝකෝත්තර පණිවිඩ අපට ශ්‍රවණය කරන්න බැරි වුණා. නමුත් මේසරේ තථාගතයන් වහන්සේ මේ දේශනා කරන කරණීය මෙත්ත සූත්‍රය ගොඩාක් අලංකාරයි, ගොඩාක් සුන්දරයි. සාදු සාදු සාදු මේක අපේ ජීවිතයේ අවසාන ධර්ම දේශනාව මේ කමඨාන අවසාන කමඨාන ඒකාන්ත වශයෙන්ම අපි හරියත් බෝධියෙන් පිරිනිවන් පානවා සන්තෝෂයෙන් මේක ශ්‍රවණය කරනවා තථාගතයන් වහන්සේ නැවත දේශනා කරනවා මජ්ක්‍ධිමා රස්ස කානුකතෝලා එහෙනම් මේ පින්වතුන් මේ ආර්ය ශ්‍රාවකයෝ මේ කමඨාන වඩනකොට මධ්‍යම ප්‍රභාදයේ ඒවා තියෙනවා මධ්‍යම ප්‍රතිපදාවේ දෘෂ්ටිගත වෙන අවස්ථා තියෙනවා මම මධ්‍යස්තව ඉන්නවා මම මොකටවත් අවු වෙන්නේ නැතුව ඉන්නවා සිත කය වචනේ මං හදලා ඉන්නේ පංචිල් මගෙන් කැඩෙන්නේ මේ වගේ මධ්‍යම ප්‍රතිපදාවේ කෙලස් මායයා ඉන්නවා එයා කෙලස් මායයා අරියටම පාර දෙපැත්ත අත්තරලා අරියට මැද කූඩාරම ගාගෙන පදිංචියේ ඉන්නවා එහෙනම් මේ විදිහට මධ්‍යම ප්‍රමාණයේ සත්තු කියලා කියන්නේ එයා තමන් ඔක්කොම හදලා ඉන්නේ. එයා මාර්ග ඵලයකටපත් වෙලා ඉන්නේ. එයා තරම් මේ ලෝකේ සිල් රකින්න කෙනෙක් නෑ. එයා මේ සිත කය වචනේ තුන්දොර හදලා ඉන්නේ. එයා තරම් ගුණවන්ත පුණ්‍යකෙතක් නෑ මේ ලෝකේ වපුරන්න කියලා. එහෙම මධ්‍යම ප්‍රතිපදාවේ මාන්‍ය අදාගෙන ලෝකෝත්තර මාර්ග අදා මාන්‍ය හදාගෙන ආර්ය ප්‍රතිපatti වලට අනුව මාන්‍ය හදාගෙන එයා මධ්‍යම ප්‍රමාණයේ සතෙක් වෙලා එතන ඉර වෙලා ඉන්නවා එහෙම යම් කිසි ගැටලුවක් මතුනොත් ඒ සතාටත් අනුකම්පා කරන්න ප්‍රඥාවේ මදි නිසා එයා මධ්‍යම ප්‍රමාණයේ මැදිහිර වෙච්ච සත්වයක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි කානුක කතෝලා කියලා කියන වාමර සත්තු ඉන්න පුළුවන් ජලජ ජීවීන් වගේ ඈට පේන්නේ නැති සත්වයෝ ඉන්න පුළුවන් වාතයේ ඒටමෙට ඔබමොබ ඇවිදින දිලීර වර්ග බැක්ටීරියා වෛර වර්ග ස්වෛර වෙන්න පුළුවන්. එහෙනම් මේ වෛරස් ಜಾති බැක්ටීරියා ಜಾති ජලයේ ජීවීන් මට්ටමින් ඉන්න ජලජ ජීවීන් වාගේ ගත්තාම මේ සතුන්ටත් මෛත්‍රී කරන්න ඕනේ. නමුත් ඇත්තටම වැවක් ළඟට ගිහිල්ලා පොකුණක් ළඟට ගිහිල්ලා ජලයේ ඉන්න ජීවීන්ට මෛත්‍රී කර කර ඉන්න අපට කාලයක් තියනවද? එහෙම කාලයක් නැහැ. සත්තු කීයකට මෛත්‍රී කරන්නද? කොච්චර කාලයක් මේක වඩන්නද? එහෙනම් කවුද මේ පුංචි සත්තු කියලා කියන්නේ පුංචි පුංචි කෙලෙස් සිටිවිලි අපි තුල ඇති වෙන්න පුළුවන්. ඒවා අපට දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. තියෙනවද නැද්ද කියලා අපට හොයන්නවත් බැරි වෙන්න පුළුවන්. එහෙම සත් ඉන්නවා නැති සත්තුන්ගේ කෙලෙස් වලටත් නැති සත්තුන්ගේ ධර්ම වලටත් අපි මෛත්‍රී කරන්න ඕනේ. තියෙනවා තියෙන බව දැනගෙන මෛත්‍රී කරනවා නෑ නැති බව දැනගෙනත් මෛත්‍රී කරනවා අඳුනගත්ත අඳුනගත්ත බව දැනගෙන මෛත්‍රී කරනවා තාම අපි තුල තියෙන අඩුපාඩු හඳුනාගත්තේ නෑ ඒ අඳුනාගත්තේ නැති ඒවටත් මෛත්‍රී කරනවා එහෙනම් තථාගතයන් වහන්සේ දේශනා කරන මජ්ක්‍ධිමා රස්ස කානුකතුලා කියන්නේ වතුරට සීමා වෙච්ච ජීවින්වත් වාතයට සීමා වෙච්ච ජීවින්වත් අපිට මධ්‍යම ප්‍රතිපදාවෙන් පේන සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයේ සත්තු ගැනවත් නෙමෙයි මේ දේශනා කරන්නේ අපේ මේ බඹයක් විතර උස තියෙන මේ කය තුල දීර්ඝකාලීන සිටිවිලි ඇති වෙනවා ඒ වගේම විශාල උම්මත්තක සිටිවිලි ඇති වෙනවා මොකද්ද දීර්ඝ කාලීන සිටිවිලි දේවදත්ත තෙරුන් වහන්සේට ඇතිවෙච්ච එක සිටිවිල්ලක් අපි කියනවා රන්තැලිය අරගත්ත වෙලාවේදී මාබෝසතාණන් වහන්සේගෙන් පලිගන්නවා ඒකාන්ත වශයෙන්ම විනාශ කරනවා මරණවා මරණවා කියලා දැඩි ලෙස ඉතපු සිටිවිල්ල දීගාවා කියලා අපට කියන්න පුළුවන් කොච්චර දීර්ඝද සාරාංශක කල්ප ලක්ෂයක් දීර්ඝයි මේ වගේ අපේ චෛතසිකවල දීර්ඝ කාලීන ප්‍රතිඵල දෙන දීර්ඝ කාලීන කර්ම විපාක දෙන ආනිසංසදායක සිතිවිලි තියෙනවා මේකට කියනවා දීර්ඝ කාලීන සිතිවිලි කියලා ඒ වගේම සමහර සිතිවිලි තියෙනවා මන් තරම් ශ්‍රේෂ්ඨයෙක් නෑ මමයි ලොක්කා මමයි జగතා මම තමයි මේ ආවල් තනතුරේ හිටියේ ආවල් නිලේ ඉන්නේ මටත් වඩා මේ ලෝකයේ කවුරුත් නෑ මේක මාන්නෙන් උම්මත්තක වෙච්ච විශාල මාත්‍ත්‍ය සිතිවිලි එන්න පුළුවන් එහෙනම් තමන්ගේ සෛතසිකවල දීර්ඝකාලීන ප්‍රතිඵල දෙන සිටිවිලි ඒ වගේම උම්මත්තක වෙච්ච මහාන්‍යම් පිරිච්ච සිටිවිලි ඒ විතරක් නෙමෙයි මධ්‍යම ප්‍රතිපදාවේ සිටිවිලි එන්න පුළුවන් ඒ වගේ ඈට පේන්නේ නැති රාග සිටිවිලි ඈට පේන්නේ නැති ලෝභ සිටිවිලි ඈට පේන්නේ නැති කෙලෙස් සිටිවිලි ඇති වෙලා ඒවා අපේ විඥාණයට ගෝචර වෙන්නේ නැහැ අවබෝධ කරගන්න බෑ මේ වාගේ චෛතසිකයෝ ඇති වෙලා අපේ නිර්වාණ මාර්ගයේ ප්‍රමාද කරනවා ඒකට බාධා ඇති කරනවා එහෙනම් මේ 500ක් වික්ෂුන් වහන්සේලා නැවත තපෝ වනයේට ගිහිල්ලා මේ කමඨාන වඩනකොට අනුකම්පාවෙන් කල්පනා කරන්න මේ සතරමා භූතය ඒකරාශි වෙලා නිර්මාණය වෙච්ච අසකන දිවනාශය සමසිත කියන මේ සලායතන තුලින් යම්කිසි ප්‍රාණයක් මුල් කරගෙන චෛතසිකයක් ඇති කරනවද පේනවා, ඇහෙනවා, දැනෙනවා, ඇඟෙනවා, සිතෙනවා කියන මේ නීවරණ ධර්ම, මේ පංචකාම ධර්ම තුලින් යම්කිසි කෙලෙසියක් නිර්මාණය කරනවා නම් අන්න ඒ කෙලෙසිය නැති කරන්නට අවශ්‍ය කටයුතු යොදන්න ඒ විතරක් නෙමෙයි ඒ ඇති කරන්නව කෙලෙසෝ වේවා නිකලෙසෝ වේවා ඒ හැම එකටම මෛත්‍රියෙන් කටයුතු කරන්න ඒවා දීර්ඝ කාලින ඒවා වෙන්න පුළුවන් මාන්නෙන් උම්මත්තක වෙච්ච ඒවා වෙන්න පුළුවන් කෙටි කාලින ඒවා වෙන්න පුළුවන් මධ්‍යම කාලින ඒවා වෙන්න පුළුවන් ඈට සිතට දැනෙන්නේ නැති පේන්නේ නැති ඒවා ඇහෙන්නේ නැති ඒවා වෙන්න පුළුවන් ඇහෙන ඒවා පේන ඒවා දැනෙන ඒවා වෙන්න පුළුවන් එන සුළු ඒවා මධ්‍යම ඒවා දීර්ඝ කාලින ඒවා විශාලත් වේවා මහත් වේවා මේ විදිහට මොනම චෛතසිකය මේ ආයතන අයතුලින් කර්මයක් වශයෙන් ගොඩනගනවාද ඒ සෑම දෙයක් තුළම මෛත්‍රියෙන් චිත්තානුපස්සනා වඩන්න අනුකම්පා කරන්න නැවත නැවත නිර්මාණය වෙන්න ඉඩ දෙන්න එපා මේ කට්ටිය නිරෝධ කරන්න නිරෝධගාමිනී ප්‍රතිපදාව තුළ යන්නයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා එහෙනම් අද වර්තමානයේ ගත්තාම මේ ગાථා රත්නයේ විතරක් සෑහෙනවා අපේ අඩුපාඩු ටික හදන්න. එහෙනම් ඇස කන දිව නාසය සමසිත කියන මේ ආයතන අයතුලින් අපගේ ඉදිරි භවය තීරණය කරනවා අපේ සැප සම්පත් තීරණය කරනවා අපි ඉපදෙන රට තීරණය කරනවා දේශය තීරණය කරනවා අපි ඉපදෙන්න යන කුලය තීරණය කරනවා මව තීරණය කරනවා ලම්බෙන ආයුෂ තීරණය කරනවා වර්ණය තීරණය කරනවා සැපේ තීරණය කරනවා නුවණ තීරණය කරනවා. එහෙනම් කාලේ දීපේ දේශයේ කුලේ මව ආයුෂයේ වන්නේ සැපේ බලයේ ප්‍රඥාව කියන මේ කාරණා හැම එකක්ම තීරණය කරනු ලබන්නේ ඇස කන දිව නාසය සමසිත කියන මේ ආයතන අයේ චර්යාව එහෙම නැත්නම් ගනුදෙනුව තථාගතයන් වහන්සේ මේ ආයතන අයේ ගනුදෙනුව निराකරණය කරන මේ ප්‍රශ්නෙට උත්තරය තමයි දේශනා කරන්නේ යේකේ චිපාන භූතත්ති තසාවා තාවරාවා අනවශේෂා දීගාවායේ මහාන්තාවා මජ්ක්‍ධිමාරස්ස කානුකතෝලා එහෙනම් අපි සියලෝම දෙනා අද ඉඳලා තථාගතයන් වහන්සේ දේශනා කරපු මේ ගාථා රත්නයේ සරණ යමු බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ සරණ යනවා කියන එක ධම්මං සරණං ගච්ඡාමි කියන උන්වහන්සේ දේශනා කරපු ධර්ම සරණ යනවා කියන එක සංඝං සරණං ගච්ඡාමි කියලා කියන්නේ ඒ ධර්මයේ දේශනා කරන්නේ චරිත ගුණාංග වශයෙන් ඒ කය තුල බඹයක් විතර උස තියෙන කය තුලේ ගුණාංග දරාගෙන ඉන්නවා නම් එයාට සංඝං සරණං ගච්ඡාමි කියලා කියනවා තුන් තැනේම තථාගතයන් වහන්සේ විතරයි පෙනී සිටින්නේ හේතුව යෝමං පස්සති යෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති යෝමං පස්සති යමෙක් මේ නාම රූප තුල ධර්මයේ දකිනවා නම් එයා තථාගතවන මාව දකිනවා යමෙක් තථාගත මාව දැක්කා නම් එයා මේ ධර්මයේ දකිනවා එහෙනම් බුද්ධ කියලා කියන්නේ ධර්මයමයි. ඒ ධර්මයේ යම්කිසි කෙනෙක් බඹයක් විතර උස තියෙන කය තුල ආයතන අයතුලෙන් ಗುಣධර්මයක් වශයෙන් පුරාගෙන බඹයක් විතර උස තියෙන කය තුල මේ ආර්ය ಗುಣධර්මය නිදාන් කරලා ගබඩා කරලා උසලාගෙන ඇවිදිනවා නම් ඒ ಗುಣධර්ම යා තුල පවතින නිසා එයාට අපි සංඝ කියලා කියනවා. එහෙනම් සංඝ කියලා කියන්නේ බුද්ධ ගුණාංගමයි. ධම්ම කියලා කියන්නේ බුද්ධ ගුණාංගමයි. බුද්ධ කියලා කියන්නේ තථාගත ධර්ම ගුණාංගමයි. එහෙනම් මේ තුන් තැනම පවතින්නේ එකම ಗುಣධර්මයයි. ඒ ಗುಣධර්මය සද්ධර්මය කියලා දේශනා කරනවා. ඒක නැවත මේ අන්ත තුනට අනුව භාග්‍යතුන් වහන්සේ වර්ග කරනවා බුද්ධ ධම්ම සංඝ කියලා තිසරණය කියලා උන්වහන්සේ තුනුරුවන් කියලා නැවත මේක විග්‍රහ කරනවා. හේතුව මේ හැමදේම ත්‍රිපරිවට්ටම් තුන් ආකාරයෙන් නිර්මාණය වෙච්ච නිසා මේ එක දෙයකින් නිර්මාණය වෙච්ච තුන් ආකාරය. ඒ කියන්නේ මේ ලෝකේ නිවනට අදාළ ධර්මයේ විතරමයි පවතින්නේ. ඒ ධර්මය අවබෝධ වෙනකොට බුද්ධ බවටපත් වෙනවා. ධර්මය අවබෝධ වෙලා දේශනා කරනකොට ධම්ම දේශනා බවටපත් වෙනවා. ඒ දේශනාව ප්‍රත්‍යක්ෂ කරගෙන ಗುಣධර්ම වශයෙන් වඩනකොට සංඝ ධම්ම වශයෙන් පවතිනවා. එහෙනම් සංඝ භාවයටපත් වෙන්නේ බුද්ධ භාවයටපත් වෙන්නේ ධර්ම දේශනා භාවයටපත් වෙන්නේ මේ නාම රූප ධර්ම තුල තියෙන නිර්වාණ පණිවිඩය එහෙම නැත්නම් නිර්වාණ මාර්ගය තමයි මේ තුනුරුවන් බවට තිසන බවටපත් වෙලා තියෙන්නේ. එහෙනම් තථාගතයන් වහන්සේ මේ ගාථා රත්නය තුලින් අපට බුද්ධ ධම්ම සංඝ අවබෝධ කරලා දුන්නා. මේ ලෝකේ පවතින හැම දෙයක්ම තුන් ආකාරයකින් පවතිනවා. ඒ තුන් ආකාරයකින් පවතින ඒ ධර්මතාවය තේරුම් කරලා දුන්නා. ඒ විතරක් නෙමෙයි මේ ආයතන අය අපේ ඊළඟ උත්පත්තිය තීරණය කරනවා. ඊළඟ භවයට ලැබෙන්න තියෙන සියලුම දේවල් තීරණය කරනවා. එහෙනම් මේ ආයතන අය ක්‍රියාකාරීත්ව කරන ක්‍රමවේදය වෙනස් කරුවොත් අපේ ජීවිතය වෙනස් වෙනවා භවය වෙනස් වෙනවා සියලුම දේවල් වෙනස් කරන්න පුළුවන් එහෙනම් මේ ගාථා රත්නය තුලින් තියෙනා මෛත්‍රිය කියලා කියන්නේ මොනවද? හැමදේම අත්තරිනවා. කෙනෙක් එනවා දුවගෙන අනේ මට මේ කරදරයි අනුකම්පා කරන්න කියපුවාම එයාට අවශ්‍ය බඩු මුට්ටු ටික දීලා මෛත්‍රිය කරනවා. ඇත්තටම මෛත්‍රී කළාද නැහැ. එයා අදින්නා දානේ රැක්කා. එයා දාන පාරමිතා පුරලයට අවශ්‍ය දේවල් දුන්නා. වෛරසාවත කෙනෙක් දුවගෙන එනවා. එයා කියනවා නෑ මම ආර්ය ශ්‍රාවකෙක්. මම කර්ණීයමෙත්ත සූත්‍රය පුරුදු කරනවා. ඒ නිසා කිසිසේත්ම මම මෙයාගෙන් පරිගන්නේ සමාව දෙනවා. බේරිලා යන්න මම ඔයාට අනතුරු කරන්නේ එයා ඇත්තටම මෛත්‍රිය පාවද නැහැ. පාණාති පාතා වේරමණී සික්ඛාපදං රැක්කා. ඒ වගේම තමයි තවත් භාර්යාවක් ඇවිල්ලා අපට පෙම්බැඳෙනවා. තවත් කෙනෙකුගේ දරුවෙක් අපට කැමති වෙනවා. එතකොට කල්පනා කරන්නේ නැහැ මම පාණාතිපාතා කරන්නෙත් නෑ, අදින්නාදාන කරන්නේ නෑ. හේතුව මම මෛත්‍රිය පාරමිතාවක් වශයෙන් පුරනවා. ඒ නිසා ඒ දෙමව්පියන්ගේ සිත රිදවන්නේ අර ස්වාමි පුරුෂයාගේ සිත රිදවන්නේ කිසිම දවසක මම මේ වැරද්ද කරන්නේ හේතුව මම මෛත්‍රිය පානවා කියනකොට එයා මෛත්‍රිය පෑවෙන්නේ නෑ පින්වතුනි. එයා මේ ලෝකේ කාමයේ සුමිච්ඡාචාරා සිකපදය විරාග විරමණය කළා. එයා සමාධි වුණා. ඒ විතරක් නෙමෙයි යම්කිසි අවස්ථාවක ලාභයක් සත්කාරයක් ලබන්න බොරුවක් කියන අවස්ථාවක් ලැබෙනවා. අපි දන්නවා මේ බොරුව කිව්වොත් අපර ලක්ෂ 20ක් විතර ගන්න පුළුවන්. එයා හිතන නෑ මම මෛත්‍රීපාන කෙනෙක්. මේ ලෝකේ කාටවත් මං හිංසා පීඩා කරන්නේ අසත්‍ය දෙයක් කියලා මිනිස්සු විඩාවටපත් කරන්නේ හිංසාවටපත් කරන එක මගේ ප්‍රතිපත්තියට විරුද්ධයි. එයා ඇත්ත කියනවා. එයාට ලක්ෂ 10 අයිමි වෙනවා. නමුත් මුසාවාදා වේරමණී සික්ඛාපදේ විරමණය වෙලා එයා සමාධි වෙලා ලෝකෝත්තර උත්තමයෙක් බවට පත් වෙනවා ආර්ය જાතිය ඉපදිච්ච බෝධිසත්වයෙක් බවට පත් වෙනවා ඒ විතරක් නෙමෙයි එයා මේ ලෝකයේ කිසිම කෙනෙකුගේ නිවනට බාධා කරන්නේ නිවන් මාර්ගය යන ආර්ය ශ්‍රාවකයන්ට බාධක මොකවත් ඇති කරන්නේ එහෙනම් අනිත් අයගේ නිවනට ප්‍රමාදය එයා නිසා හේතුවක් වෙන්නේ නැත්නම් අනිත් අයට මේ ලෝකේ නිවන නොපෙනෙන්න මොකවත් බාධක ඇති කරන්නේ නැත්නම් එයා මෛත්‍රී පාන කෙනෙක් කියලා සන්තෝෂ වෙනවා නෑ පින්වතුනි එයා නිවනට ප්‍රමාද වීමන්න වළක්වපු නිසා අනිත් අය නිර්වාණ මාර්ගයෙන් මේ මුලා කරපු නැති නිසා සුරාමේරේ මජ්ජපමා දට්ටානා කියන සිකපදය එයා විරමණය කළා එයා ඒක සමාදි වුණා එහෙනම් මේ මෛත්‍රී පාරමිතාව පුරනකොට පංචශීලයේ සමාධි වෙලා මෛත්‍රී පාරමිතාව පුරනකොට එයා මේ සමාධිය තුළින් ප්‍රඥාවට සමවැදිලා සම්මා සම්බුද්ධත්වයෙන් ලෙලදෙනවා. එහෙනම් අපට පෑදිලි මේ මෛත්‍රිය කියන පාරමිතාව එසේ මෙසේ එකක් නෙමෙයි. ඒක දුර්ලභ ගණයේ පාරමිතාවක්, බුදුවරු පතන පාරමිතාවක්, බුදුවරු වඩන පාරමිතාවක්, බුදුවරු බුද්ධත්වයට පත් වෙන පාරමිතාවක්. එහෙනම් තථාගතයන් වහන්සේ තේරුම් ගත්තා එහෙනම් මෛත්‍රියෙන් බුද්ධත්වයට පත් වෙන්න පුළුවන් නම් මෛත්‍රියෙන් සිල් රකින්න පුළුවන් වෙන්න ඕනේ එහෙනම් මෛත්‍රියෙන් සිල් කොහොමද රැකෙන්නේ අපි අනුකම්පා කරලා මෛත්‍රියෙන් මේ ලෝක සත්‍යයට අනුකම්පා කරනකොට රැකෙන්නේ සිල් මෛත්‍රිය නෙමෙයි අපි මේ ලෝකයේ කිසිම කෙනෙකුට දුක් දෙන්නේ නැති වෙනකොට අපට දුකක් ලැබෙන්නේ නැහැ ඇත්තටම මෛත්‍රිය නෙමේ රැකුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේ රැකුනේ. එහෙනම් මේ ලෝකේ හැමෝටම මෛත්‍රී කරනකොට අනවශ්‍ය දේවල් කරන්නේ නැහැ. ඉපදෙන්න දේවල් කරන්නේ පංචකාමයෙන් පිනවන්න. එයා ඇත්තටම මෛත්‍රිය රැකද නැහැ. එයා පටිච්ච සමුප්පාදය තුල ජීවත් වුණා. එහෙනම් මේ විදියට එයා මේ ලෝකේ මෛත්‍රිය පානකොට අනවශ්‍ය විදිහට කතා කරන්නේ අනවශ්‍ය විදිහට කිසිම දෙයක් අඩා වඩා ගන්න අනවශ්‍ය විදිහට කිසිම දෙයක් සිතන්නේ නැහැ අනවශ්‍ය දුස්සීල විදිහට ඇසිරෙන්නේ නැහැ අනවශ්‍ය විදිහට දෙයක් බලන්නේ නැහැ මොකද යා ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කළා යාපත් ලෙස දකිනවා යාපත් ලෙස ශ්‍රවණය කරනවා යාපත් ලෙස කතා කරනවා යාපත් ලෙස ඇසිරෙනවා යාපත් ලෙස කල්පනා කරනවා එනම් මේ මෛත්‍රී පාරමිතාව බෝසත් ගුණාංගයක් වශයෙන් බෝසත් සිරිතක් වශයෙන් එයා පුරනවා නම් එයාගේ චරිත ගුණාංග ආර්ය පුත්‍රයෙක් බවට පත් වෙලා බුද්ධ පුත්‍රයෙක් බවට පත් වෙලා ආර්ය අෂ්ටාංග මාර්ගය තුල එයා ਸਰව සම්පූර්ණත්වයට පත් වෙලා දුක්ඛ සත්‍යයෙන් එයා නිරෝධ වෙලා එයා පංචශීලයේ සමාදි වෙලා ප්‍රඥාවට සමවැදිලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න අවශ්‍ය නම් එයා සම්මා සම්බුද්ධත්වයෙන් නවතිනවා පච්චේක බුද්ධ තත්ත්වයටපත් වෙන්න ඕන නම් පසේ බුදු මහරහතන් වහන්සේ බවටපත් වෙලා නවතිනවා. අරහත් බෝධියටපත් වෙන්න ඕනේ නම් අරහත් මහරහතන් වහන්සේ බවටපත් වෙනවා. එහෙනම් බලන්න මේ මෛත්‍රී පාරමිතාව ශ්‍රේෂ්ඨ පාරමිතාවක්. එහෙනම් මේ පාරමිතාවෙන් විතරයි මේ ආයත ගොඩ යන්න පුළුවන්. මේ ප්‍රශ්නෙට විසඳුම් දෙන්න පුළුවන් කියලා කරණීය මෙත්ත සූත්‍රයේ 500ක් නමට තථාගතයන් වහන්සේ අනුකම්පාවෙන් දේශනා කළා. එහෙනම් ඒ සූත්‍රයේ එදා දේශනා කළේ ඒ 500 නමට විතරක් නෙමෙයි අපටත් එක්කමයි. එහෙනම් අපිත් මේ 500 නමක් එක්ක අදත් අපි මේ දේශනාව ශ්‍රවණය කළා. ඒ උත්තමයන් වහන්සේලා 500 නමට තේරිච්ච ඒ ගාථාවේ තියෙන ලෝකෝත්තර විද්‍යාව අපට තේරුණා. ඒ නිර්වාණ පණිවිඩයේ කමඨාන අපට තේරුණා. අපිත් මේ 500ක් ඉන්න ස්වාමීන් වහන්සේලාගේ ගණයට සංගණනට එකතු වුණා. උන්වහන්සේලා හිමාලයේ තපෝවනයේ ඒ පාරමී ගුණධර්ම පිළුවා. අපිත් මේක හිමාලයේ කරගෙන තපෝවනයක් කරගෙන අපිත් අද ඉඳලා මේ ගුණධර්ම පුරනවා. 500කට රාත් වෙන්න පුළුවන් අපටත් රාත් වෙන්න පුළුවන් 500ක් නෙමෙයි 508ක් රාත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ ගණන පොඩ්ඩක් වෙනස් වෙනවා. හේතුව මේ සංගණනයේ තියෙන ගණන හැමදාම මේ දේශනාව ඇයෙන ඇයෙන කට්ටිය rahat වෙනවා. කරණීය මෙත්ත සූත්‍රයේ වඩලා rahat වෙච්ච කට්ටිය 500ක් නෙමෙයි 5000ව 500ක් බවටපත් වෙනවා. මේ බුද්ධ ශාසනයේ 5000 ඉවර වෙන තාක්කල් කරණීය මෙත්ත සූත්‍රයෙන් rahat වෙන රාතන් වහන්සේලාගේ ගණන කිසිම කෙනෙකුට කියන්න බෑ. ඒක ආශ්‍රයේ තරු වශයෙන් උත් පොළවේ වැලි වශයෙන් උත් මහා පරිමාණ රාතන් වහන්සේලා බී කරන්න පුළුවන් නිර්වාණ පණිවිඩයක් බවට පත් වෙනවා. එහෙනම් මේ කමඨාන මේ නිර්වාණ පණිවිඩය මේ නිවන් මාර්ගයට අදාළ මේ ලෝකෝත්තර පණිවිඩය තථාගතයන් වහන්සේ අපට ලබා දුන්නා. මේ ධර්ම දේශනාව මේ නිවන් කමඨාන මේ ජීවිත කාලය තුල පුරුදු කරලා අපිත් සසර දුක නිමා කරමු ආර්ය කුලයේ ඉපදෙමු සංසාර දුකෙන් නැතර වෙන්න මාර්ගඵල නිවන් අවබෝධයේ පිණිස ඒකාන්තයේ වශයෙන්ම මේක අප වෙනුවෙන්ම අනුමෝදම් වේවා අනුමෝදම්ම වේවා කියලා සාදුකාරයක් දෙන්න. හොඳයි. নমස්කාරය තුන් වතාවක් අපි කියමු. කර්ණීය මෙත්ත සූත්‍රයේ අද ගාතාවත් එක්ක සජ්ජායනා කිරීමට. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච සක්කෝ උජූච සූජූච සුවචෝ චස්ස මුදු අනතිමානී සන්තුස්ස කෝච සුභෝච අපකිච්චෝච සල්ල උක උත්ති සන්තින්ද්‍රියෝච නිපකෝච අපගබ්බෝ කුලේසු අනනුගිද්දෝ නච බුද්ධං සමාචරේ කිංචි යේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යුම් සුඛිනෝ වාකේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්ති සුඛිතත්තා ඒකේචි පාන භූතත්ති තසාවා තාවරාවා අනවශේෂා දීලාවායේ මහන්තාවා මච්චිමාවස්ස කානුකතුලා ඒතේන සච්ච වජ්ජේන දුක්ඛා උපසමින්ජුතේ ඒතේන සච්ච වජ්ජේන භයා උපසමින්ජුතේ ඒතේන සච්ච වජ්ජේන රෝගා උපසමින්ජුතේ සියලු දෙනාටම තෙරුවන් සරණයි